කාව්‍යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටපු අපි අපේ උරුමය අවමානයෙන් සලකන්න පුරුදු වුණා. සුද්දන්ගේ සිරිත්විරිත් ගති පැවතුම් වගේම ඔවුන්ගේ සාටෝප ජීවිතයට පුරුදු වුණු අපේ ජාතිය අපේ දේවල් දෙවෙනි කලාසිය දේවල් හැටියට සැලකමින් ඊට අවමන් කරන්න පටන් ගත්ත බව අපිට මතකයි. හැබැයි මේ අපේ යටගිය උරුමය නිදහසෙන් පස්සේ ක්‍රමානුකූලව එළියට එන්න පටන් ගත්තා. ජාතික ගුවන් විදුලිය මේ අපේකම ඉස්මතු කිරීමෙහිලා අනුපම සේවයක් කළ ජාතික ආයතනයක්. 1952 දී ඉන්දියාවෙන් බාත්කණ්ඩේ විද්‍යා සංගීත විද්‍යාපීඨයේ මහාචාර්ය එස්.එන්. රතනජංකර් පඬිතුමා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. රතනජංකර් පඬිතුමා රාජකීය ආසියාතික සංගමයේ කොළඹ ශාඛාවේ ලංකා ශාඛාවේ ඉදිරියේ කරපු දේශනය ජන කවිය පිළිබඳ දැඩි අවධානයක් අපේ රටේ කලාකරුවන්ට පෙන්වුවා. මේන් ප්‍රබෝධමත් වුණු අපේ සංගීතවේදීන් අපේ ජාතික සංගීතයක් ගොඩනැගීමේ කාර්යවේදී කොතරම් දුරට අපේ ජනගීය විවහල් කරගන්න පුළුවන්ද කියලා පර්යේෂණ තැවැත්තුවා. මේ අතර පරිවේශකෙන් රාශියක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම WB මකුලුලුව සංගීතවේදියා ජන ගී ආශ්‍රයෙන් හෙළ මිහිර සංගීත ප්‍රසංගය ඉදිරිපත් කළා. ඉන් පසුව අපේ ජනගී තනු නිර්මාණය කරමින් ඒවා අවස්ථානුකූලව අවස්ථානු රූපව භාවිත කරමින් දෙපානුව නමින් ඔපෙරාමය නාටකයක් නිර්මාණය කළා. ඉනිග්බිති අපි දන්නවා විනී රංවල වැනි අය සංගීතවේදී පියසිරි විජේරත්න දායරත්න රණතුංග පණ්ඩිත් අමරදේව වැනි අය ජන කවිය ඔස්සේ ජන ගීය ඔස්සේ අපේ සංගීතය වර්ධනය කර හැකිද වැඩි දියුණු කළ හැකිදයි නොඑක් පරිශන කළා. මේ පරිශන වලින් අනතුරුව අපේ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු ගැමි කලා ශිල්පියෙක් අපේ සිංහල වේදිකාව උපවත් කළා. මේ කවුදයි මා ඔබට කියන්නේ නැහැ. මේ ගීතයෙන් ඔහු කවුදයි හඳුනා ගන්න. Thank you. කන්දේ නන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ ඉන්නේ සුවපාතේ වාතේ ගම්මානේ කන්දේ නන්දේ ගඟුලැල්ලේ පේනාතෙක් මානේ මන බැන්දේ ඉන්නේ සුවපාතේ වාතේ ගම්මානේ ජලාශේ ගම් තීරේ කුරු පාරේ සිරි දෙව් පිනාවේ ඒ මව් තුරුල්ලේ තුරු පියගොන් ලාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ පහසේ වාසේ නාගරික සංස්කෘතියට ගොදුරු වෙන නාගරික ජීවිතයේ කළුදුම් වලාවන්ගෙන් වැසී ගිය නගරේ ජීවත් වෙන මිනිසුන්ට ගමේ අසිරිය නැවත මතක් කර දෙන අපූර්ව ගීතයක් ඉදිරිපත් කළ මේ ගායකයා සංගීතවේදී රෝහණ බැද්දගේ රෝහණ බැද්දගේ ඔහුගේ ගායනා තුලින් අපේ සංස්කෘතික මුල් නොසිඳුණු රසිකයා පිනවනවා. අපේ සංස්කෘතියේ මුල් සිඳුණු රසිකයින්ට මේ ගීතය සමහර වෙලාවට රස විඳින්න අමාරු වෙන්න පුළුවන්. ඔවුන් අර ඕපපාතික සංස්කෘතියෙන් අපේ අපේ ජාතික සංස්කෘතික මුල් සිඳුණු ඕපපාතික පිරිසට මෙවැනි ගීතයක රස විඳීම අපහසු වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. හැබැයි මේ එදා ගමේ දුටු අසිරිය ඊටාම අපූර්ව සිතුවමක් විදිහට රෝහණ බෙද්දගේ මේ පදමාලාවෙන් ඔහුම ලියමින් ඔහුම තන නිර්මාණය කරමින් ඔහුම ගායනා කරමින් අප හමුවේ මවාපානවා. දැන් අපේ යාතුකර්ම වල යම් යම් ප්‍රාසංගික ලක්ෂණ තිබුණා. පත්තිනි ඇදහිල්ල හෝ වෙනත් යම් යම් අවස්ථා අඹ විදමන වගේ දේවල් අපේ යාතුකර්ම වල අපට දකින්න තිබුණා. හැබැයි අපේ ජන කවිය ඒවායේ තීච්ඡ ප්‍රාසංගික ලක්ෂණ ඉස්මතු කරලා අඩුයි. ආනන්ද සමරකෝන් ගැමි යුවතියන්ගේ ගැමි පෙම්වතුන්ගේ ප්‍රේම සංවාද ගීතයට නැගුවා. හැබැයි ඒවා වුණත් ප්‍රසංග වේදිකාවට නිර්මාණය වුණා අඩුයි. මේ අත්හදා බැලීම මෑත යුගයේදී කළ සංගීතවේදියා තමයි රෝහණ බද්දගේ. රුවන බැද්දගේ අපේ ජන සංස්කෘතියේ යම් යම් අවස්ථා අපූර්වාකාරයෙන් ගීත හැටියට නිර්මාණය කරලා පදමාලා ලියලා වේදිකාවට සරලන විදිය සකස් කරා. එහි අග්‍රඵලය හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ ඔහු ඉදිරිපත් කරපු මාමයි බෑනයි ප්‍රසංගය. මේ ප්‍රසංගය මම හිතන්නේ ප්‍රසංග වාර 100කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ විවිධ තැන්වල රඟ දැක්වුණා. ගැමි රංගමඩලෙන් නිර්මාණය වුණු මේ ප්‍රසංගය ඇතැම් වෙලාවට ගමේ රඟහල් වල පමණක් නෙවෙයි කොළඹ හතේ ඉහළ පෙළේ හෝටල් වල පවා ඔහුගේ මේ ප්‍රසංගය ඇතැම් විට පැවැත්වුණා. ඒවා රස විඳින පිරිසකුත් හිටියා. අපේ අර බටහිර ආරේ ප්‍රාසංගික වේදිකාවට අභියෝග කරන්න මට හිතෙන විදිහට රෝහණ බැද්දගේට පුළුවන් වුණා. ඔහු ගමේ අපූර්වාකාර සිදුවීම් වේදිකාවට ආරං වහව. මේ එක නිදර්ශනයක්. අනේ වාමේ. Ha ha ha! දසමන් මහලක් වගේ පියංකරයි සුකෝමලයි <laughs> දසමන් මහලක් වගේ පියංකරයි සුකෝමලයි ගුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේ මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා රාජ භෝජන නැත මට දෙන්නට සීන් සිනිඳු සලුන ධාතු පිටි නැත කරු සරුවට යාන්තමට ඇත සිවිරක ගන්නට කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා ඇතමන් මලක් දෙයක් වගේ අහිංසකයි රටක් මතේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා වරු බඩ වැටි ගල් මුල් වල পায় පැටලි වැටි වැටි මතකයි කඳ පානේ කැන්දන් ආහැටි කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා ගමේ බොහෝ දෙනාගේ ගැමියන්ගේ අපවාදයට ලක්වන අපකීර්තිමත් වෙන්නේ ගමනක්. ගිය හැටි රෝහණ බද්දගේ ඊටම අපූර්ව විදිහට ඉදිරිපත් කරනවා. මේ රෑපානේ කාටත් හොරෙන් රබර් වතු වල পায় පැටලි පැටලි කැඳගෙන ගිය හෙලේනා කොයි වගේ කෙනෙක්ද දෑ සමන් මලක් වගේ ලස්සන කෙනෙක්. සුරංගනාවක් වගේ ලස්සන කෙනෙක්. දැන් මේ අවස්ථාව සාමාන්‍යයෙන් ගමේ මිනිස්සු හෙලා දකින අවමන් කරන සිද්ධියක්. හැබැයි ඔහු මේක ප්‍රසංග වේදිකාවට ගේන්නේ ඊටාම අපූර්වාකාරයෙන්. මේ ගමේ දේවල් එළියට අරගෙන අපිට රස විඳින්න ඉදිරිපත් කිරීමට රෝහණ බද්දගේ සමත් වෙනවා. රෝහණ බද්දගේ සංගීත වේදියා අපේ නාට්‍ය ක්ෂේත්‍රයේට විශිෂ්ට සේවයක් කරපු සංගීතවේදියෙක්. විශේෂයෙන්ම දායනන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවතට ඒ වගේම මధుර ජවනිකා හෙවත් සිංහල වංශය කියන අපූර්ව නාට්‍යයට ජසි අසා ලෙන්චිනා නාට්‍ය වැනි නාට්‍ය රාශියකට අපේ ජනගී ආරේ ප්‍රභාව ආලෝකය විචිත්‍රත්වය එකතු කරා. ගජමන් නෝනාගේ පතායමගේ ලේකම්ගේ කවිවලට අපූරු ඒ ගැමි ගීයේ සංගීත ආර ශෛලිය රඳවාගෙන අපූර්ව විචිත්‍රත්වයක් ඊට එකතු කරා. අපිට මතකයි මුල් අවධියේදී මේ ජන කවියට අවධානය ලක් වෙච්ච දවස්වල ජන ගායනා කියලා සංගීත වැඩසටහනක් කළා පණ්ඩිත අමරදේව. ඊළඟට දායරත් රණතුංග මහරෑ යාමේ වැනි ගීත නිර්මාණය කළා. පියසිරි විජේරත්න ජනගීයාරේ අපූර්ව ගීත නිර්මාණය කළා. මේ හැමදෙනාම අපේ ගීත වංශය පෝෂණය කරපු සංගීතවේදී. දැන් ලයිනල් රංවල සංගීතවේදියා ඒ පිළිබඳ තවත් විවිධාකාරයේ පරිශ්‍රණ කරපු සංගීතඥයෙක්. දැන් ඔහුගේ පුත් රංවල බලකාය පනගන්වමින් අද කොළඹ හතේ තරුපන්ති හෝටල් වල පවා මේ ජනගී ප්‍රසංග පවත්වීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා 50 දශකයේදී අපේ රටේ සීග්‍රයෙන් වැඩි වෙච්ච කණ්ඩායම් සංගීතය බටහිර සංගීත ආර හිසින් ගත්ත තරුණයින් බොහෝ සංගීත කණ්ඩායම් බිහි කළා. ඒවා සිනමාවට පවා ඇතුළත් වුණා. ඒ වගේම ඊට අභියෝග කරපු සංගීතවේදියෙක් තමයි රෝහණ බැද්දගේ. ඔහු WB මහලොළුව වගේ සංගීතවේදීන් දාපු අඩිතාලම මත ඔහු තවදුරටත් මෙය ඉදිරියට රැගෙන එනවා. එහි අනුහසින් තමයි රන්වැල බලකායට පුළුවන් වුණේ ජනගී සංගීත කණ්ඩායම් බිහි කළා සංගීත කණ්ඩායම් සංගීතයක් හැටියට ප්‍රාසංගික වේදිකාවට ඉදිරිපත් කරන්න. දැන් දැන් සමන් පනාපිඩිය නිර්මාණය කරපු සංගීත කණ්ඩායමත් අපේ ජනගීයේ ප්‍රභාව ආලෝකය අපේ රසිකයින්ට ඉදිරිපත් කරපු සංගීතවේදී කණ්ඩායමක්. මීට ලොකු අනුබලයක් ලැබුණා මම හිතන්නේ සංගීතවේදී රෝහිණ බැද්දගේගෙන්. අපිට මතකයි ජාතික රූපවාහිනියේ පෙනී සිටමින් ඔහු මයිකල් ජැක්සන්ගේ ගීතයකට යක්බෙදේ වාදනය කළා. වාදනය කළා කිව්වා මේ මේ රිද්මය මේ රිද්ම් කියන එක බටහිර සංගීතයේ මයිකල් ජැක්සන්ගේ සංගීතයේ පමණක් නෙවෙයි අපේ තොවිල්පලෙත් තිබුණා. අපේ තොවිල් බෙරෙන් මේ ඕනම රිද්මයක් ඔප්නංවන්න පුළුවන් කියලා ලොකු අභියෝගයක් කරා. මෙය මම හිතන්නේ අර බටහිර සංස්කෘතියටම කරපු අභියෝගයක් අපේ ජන ගීයේ ජන සංගීත නාද රටා වලින් තමයි ඔහු අභියෝගය කරේ. රුවන බෙද්දගේ සංගීතවේදියාගේ තවත් ගීතයක් අහලා ඔහු කොයි විදිහටද අපට මේ ජන ගීයේ උරුමය පෙන්වා දුන්නේ කියලා තහවුරු කරගමු. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල දිය පල්ලේ තිබෙයි අල දිය දෙවිදා සසඳ සසඳ දිය මතු පිට තිබෙයි කොළ දිය මතු පිට තිබෙයි කොළ ගලේ විහඤ්ඤයි රැස්සට පිනි බබා මෝරණ කකුළු මල මස්තකයින්ට මුතු කුඩය කිනෙලුම් මල සකිය සගව්වට රෝධය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝධය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සත්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා සඳ පානේ අපි යනවා දෙයන්ගේ පීඩා මක්කොලි පඳට ගොම්බානක් වැඳ යනවා ගොම්බානක් වැඳ යනවා කලෙලි සංඥායි සක්‍රිය සගව්වට රෝදය කරකිනවා දත් කැකුලට නාරම්මල ලත් වෙනවා සකිය සගව්වට රෝධය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝධය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සඳ සඳ පොබයන සාවුන්ට සඳ පොබයන සාවුන්ට දෙයනේ දිඩායි මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට දුටු විගසට ගිරවුන්ට කලෙලි කඤ්ඤයි පදින සැරේ රුංගෙන යන බමරුන්ට වරටි කිරෝ සත් සමුදුර පීනන්ට වරදිතිනෝ සත් සමුදුර පීනන්ත සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය රවින්ද්‍රනාත් tagorතුමා වරක කියා තිබෙනවා තමන්ගේ ජාතියේ සංස්කෘතික මුල් ගැලවි ගිය විට ජාතියක් අවනතියටපත් වීම පිරිහීමටපත් වීම අනිවාර්යයි කියලා. මේ නිසා අපි හැම විටම මොනතරම් විවිධ ආවේග ප්‍රවණතා සතර දිකින් ආවත් අපේ සංස්කෘතික මුල් ගැලවි අප ගසාගෙන යන්නට ඉඩ නොදෙන්නට වග බලා ගැනීම අපේ ජාතියේ සුරක්ෂිතභාවයට ප්‍රධාන හේතුවක්. ඒ බව අපට මතක් කර දෙනවා රෝහණ බැද්දගේ වැනි අපේකම ඉස්මතු කරන සංගීත වේදිකා. සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිප්ත ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්පරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීකමගේ හම්පත්